අපිට බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ධර්මයේ තුලින් මේ හැම පැත්තකින්ම සැනසීම කියන දේ උරුම කරගන්නට පුළුවන්කම තියෙනවා. කෙනෙකුට ලෞකික වශයෙන් සැනසෙන්නට මගක් ඒ වගේම විමුක්තිය පිණිස අවශ්‍ය ප්‍රතිපදාවත් බුදු පියාණන් වහන්සේ හැම තැනකදීම අපිට ධර්මයේ තුල පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා අපිට ඒ ධර්මය බෙදා දක්වන, බෙදා ගන්න නුවණැත්තෙකුට ඕන ධර්ම කාරණාවක් විමසීමට භාජනය කරලා ඒ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ එක දහම් පරයයකින් තව බොහෝ ධර්ම කාරණා බුද්ධ දේශනාව තුළ දැක්වෙන විග්‍රහ කර දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසාම තමයි ඒ මහා ප්‍රඥාවන්ත වුණ සරියුත් මහ රහතන් වහන්සේ විසින් ඒ උතුම් ධර්මය සංග්‍රහ කරලා අපිට එක දෙයක් අරගත්තාම එක ඥානයක් සුතමේ ඥානය කියන කොටස අරගෙන මේ මේ ධර්මතාවයන් මේ විදිහට අභින්නීය වෙනකොට මේකත් කියන්නේ සුතමේ ඥානයයි ආදි වශයෙන් ඒ තුල බොහෝ ධර්ම පරයායන් සංග්‍රහ කරලා දක්වන්න තියදුනේ. අපි ඒ තුල බොහෝ පරයායන් කොටස් කතා කළා. එකක් විදිහට අපි කතා කළා සියලු සත්වෝ ප්‍රත්‍යයෙන් යතිච්චල සබ්බේ සත්තා ආහාරක්ඛිතා කියලා. වගේම දෙකක් විදිහට කතා කළා ද්වේ ධාතුයෝ කියලා. ධර්මතා තුනක් විදිහට කතා කළා තිස්සෝ ධාතුයෝ කියලා ධාතු තුනක්. කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු විදිහට. ඒ වගේම අපි අභිඤ්ඤේය හතරවෙනි ධර්මයේ හැටියට කතා කළා. චතුරාර්ය සත්‍ය ධර්මය අභිඤ්ඤේය ධර්මතා හතරක් තියෙනවා මොනවද? චතුරාර්ය සත්‍ය, දුක්ඛ සත්‍ය, දුක්ඛාර සත්‍ය, සමුදයාර සත්‍ය, නිරෝධාර සත්‍ය, මාර්ගාර සත්‍ය වශයෙන් දැක්වෙන මේ චතුරාර්ය සත්‍ය සත්‍ය ධර්මයෙන් අභිඤ්ඤයයි නැතිනම් නුවණින් දත යුතුයි. මේකේ නුවණින් දත යුතුයි කියනකොට අපි නුවණින් දත යුතු වෙන්නේ මේ පරිඤ්ඤත්තේ පඤ්ඤා මේ දුක කියන එක පරිඤ්ඤාත්යෙන් නැතිනම් පිරිසිඳ දැක්ක යුතු අර්ථයෙන් දුක දත යුතුයි. ඒ වගේම පහනත්තේ පඤ්ඤා සමුදේ ඥානං සමුදේ සත්‍ය කියනකොට ඒක ප්‍රහාණය කළ යුතු ධර්මයක්. සච්ච කිරියත්තේ පඤ්ඤා නිරෝධේ ඥානං මේ නිරෝධය කියන එක සාක්ෂාත් කළ යුතු ධර්මයක් ඒ වගේම භාවනත්තේ පඤ්ඤා මග්ගේ ඥානං එතකොට මේ භාවනාව පිණිස පවතින ප්‍රඥාව මාර්ගයේ මාර්ගඥානයක් හැටියටත් භාග මේ අපිට සරියුත්තරුන් වහන්සේ සංග්‍රහ කරලා දක්වලා තියෙනවා මෙන්න මෙතනදී අපි කතා කළා පහුගිය දේශනාව තුළ අපි ආරම්භයක් ගත්තා දුක කියනකොට බොහෝ දේශනාවල අපි දක්වන විදිහටම දුක දත යුතු වෙන්නේ දුක් වේදනාවෙන් නොව දුක් ලක්ෂණයන්ගෙන් කියලා අපි ඒ පිළිබඳව කතා කරමු. එතකොට දුක් ලක්ෂණය කියනකොට දුක් ලක්ෂණ කිහිපයක් තියෙනවා. පීලනට්ටෝ, සංකතට්ඨෝ විපරිණාමට්ඨෝ සංතාපට්ඨෝ කියන දක්වන මෙන්න මේ අර්ථ කීපයකින්ම අපිට දුක පිළිබඳ දුක් ලක්ෂණ විදිහට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. සමස්තයක් විදිහට ගත්තාම අපිට ඒ තුළ ඇති වෙන දේ තමයි හේතු නිසා හටගෙන හේතු බිඳී යනකොට බිඳී යන ස්වභාවය නිසාම ඒ දුකේ ඇති ස්වභාවය තමයි දුක්ඛ ලක්ෂණ කොට ඇති පවතින ස්වභාවය නැතිනම් සංකතාර්ථය කියන මේ ස්වභාවය. එතකොට ඒ සංකතාර්ථය කියන එක කොයි පැත්තකින් ගත්තත් ඒක දුකේ ඇති ස්වභාවයක් සංකත ධර්මයන් දුක් වූම ස්වභාවයක් කියන ධනෙට යනවා. ඒකට කියනවා කන්ද දුක කියලා. ස්කන්ධ දුක. එතකොට ඒක බරක් හැටියට දැක්වෙනවා භාරාහවේ පංචස්කන්ධා බාරහාරෝච පුද්ගලෝ බාරාදානං දුක්ඛං ලෝකේ බාර නිච්ඡේතනං සුඛං එතකොට මේ පංචස්කන්ධයේ බරක් මේ බර ගන්නවා කියන්නේම මේ බර දරනවා කියන්නේම ඒකම දුකක් එතකොට මේ බර බහා තැබීමමයි සැප කියලා දක්වන තැන් තියෙනවා එතකොට මේ දුක කියලා කියනකොට ස්කන්ධ ධර්මතා ටිකම දුක මත පිහිටපු දෙයක් දුකයි කියන්නේ ඇයි මේ දේ දුකයි කියන්නේ කායික වශයෙන් හෝ මානසික වශයෙන් ඇති වෙන දුක නෙමෙයි පරිඤ්ඤය දුක වෙන්නේ එතන ඇති එතනත් කොතනත් ඇති දුකේ පොදු ලක්ෂණය තමයි අපි පරිඤ්ඤය වෙන්නේ මොකද කායික මානසික වේදනාව හඳුනා ගැනීම කවුරුත් සිද්ධ කරන දෙයක් ත්‍රිසංගත සත්‍යොත් ඒ දේ සිද්ධ කරනවා මිනිස්යොත් ඒ දේ සිද්ධ කරනවා. මේ කායික මානසික වේදනාව හඳුනා ගැනීම කියන දේ කාටත් පොදු කාරණා ටිකක්. ඒ දේ දුක්ඛ ආර්ය සත්‍ය හැටියටම දක්වන්නේ නැහැ. දුක්ඛාර සත්‍යයක් විදිහට එතනද සංග්‍රහ කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපිට ඒක ඉදිරියේදී දකින්න පුළුවන්. නමුත් එතනදී දැන් අපිට ගන්නට තියෙන්නේ ඒ විඳින වේදනා මාත්‍රේ පමණක් දුක්ඛාරය සත්‍යයි කියලා දක්වන්නේ නැහැ. එතකොට අපිට දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව පැහැදිලි කරනකොට ඒ පැහැදිලි කිරීම සිද්ධ වුණේ කොහොමද? දුකේ තියෙන මේ කතා කරපු දුක්ඛ ලක්ෂණ ටික නිසා පීලනාර්ථය කියනකොට හේතු ධර්මයන්ගේ ඇති පෙළීම් ස්වභාවය යම් හේතු ටිකක් නිසා නම් හටගත්තේ හේතුවට අවශ්‍ය විදිහට ඒ හේතුවට පවතින්නට පුළුවන් කමක් නැත්තේ නේ. ඒ හේතුවේ තියෙනවා පෙළෙන ස්වභාවය. ඒ පෙළෙන ස්වභාවය නිසා හේතුව නිරුද්ධ වෙන ස්වභාවයකින් යුක්තයි. ඒක නිරුද්ධ වුණාට පස්සේ ඒ නිරුද්ධ වුණ දේ ආරම්භය දුක් වෙන එක අපි කරගන්න දෙයක් වෙන්න පුළුවන්. ඒක දුක් වේදනාවටයි තියෙන්නේ. නමුත් හේතුයේ ඇති පෙළෙන ස්වභාවයට කියනවා ඊළඟාර්ථයේ දුක්ඛ ලක්ෂණය කියලා. ඒකට පෙළීම කියන කාරණාව. ඊළඟට මේකේ තියෙනවා සංකතාර්ථය අපි සංකතය ගැන කතා කළා. එතකොට ඉපදීම, වැයවීම සහ නැතුව යන ස්වභාවය නැති වෙලා යන ස්වභාවය උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති හිතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤායති එතකොට ඉපැත්මක් පේනවා පැවැත්මක් පේනවා. ඒ වගේම ත්‍රිතස් අඤ්ඤ තත්තම් පඤ්ඤායති සිටියහුගේ වෙනස් බව පෙනෙනවායි කියන මෙන්න මේ සංකත ලක්ෂණයක් ගැන අපි කතා කළා. සංකත ධර්මතා ටික හැම මොහොතකදීම දුකේ තියෙන දුක්ඛ ලක්ෂණයක් මොකද පච්චේ සංකරී යන්ති ප්‍රත්‍යංගෙන් සකස් කරන බව නිසා තමයි මේ සංකතයි කියලා කියන්නේ. එතකොට මේ ප්‍රත්‍යයෙන් සකස් කරපු දේ ප්‍රත්‍යක් පෙළෙන බවින් යුක්ත නම් පෙළෙන බවින් යුක්ත ප්‍රත්‍ය පෙළෙන්නේ ඕනෝන්ගේ වැය වෙලා නැති වෙලා යෑම නිසා නම් ඒ වැය වෙලා නැති වෙලා යන අනිත්‍ය අඤ්ඤතාභාවී විපරිණාමී වන හේතු ප්‍රත්‍යයෙන් සකස් වන ඵලය නිත්‍ය වීමට කිසිම හැකියාවක් ඇත්තේ නැහැ. එනිසා ဒုတိ ය ද්වය සූත්‍රය වගේ සූත්‍ර දේශනාවක් ගත්තහම ඇහැයි රූපයයි නිසා චක්කු විඥානය හටගන්නවා. නමුත් ඇහැ කියන එක අනිච්ච විපරිණාමී අඤ්‍යතාභාවී දෙයක්. ඒකට ඇහැ අනිච්ච විපරිණාමී අඤ්‍යතාභාවී වෙනකොට රූපයත් අනිච්ච අඤ්‍යතාභාවී විපරිණාමී ස්වභාවයට පත්වෙන දෙයක් බවට පත් වෙනවා. එතකොට ඇහැයි රූපයයි කියනකොට අපි ඇහැ රූප ගැන කතා කරලා තියෙන නිසා රූප කාණ්ඩය තුළම හිතන්නේ නැහැ. තවදුරටත් අපි ඒ ගැන කතා කළ යුතුයි කියලා. මෙන්න මේ විදිහට මේක වෙනස් වෙන නැති වෙලා යන ස්වභාවයකින් යුක්ත වෙනකොට දැන් ඇහි ස්වභාවය නිරුද්ධ වීම නම් රූපේ ස්වභාවය නම් හටගෙන නිරුද්ධ වෙන ගතිය එහෙනම් අවබෝධ කරගන්න ඒ ඇහැ රූප නිසා හදපු චක්කු විඥාන නැමැති යම් ඵලයක් තියෙනවා නම් මේ ඵලය කොහෙන්වත් නිත්‍ය වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ ඊට පස්සේ චක්කු විඥානය අරඹය අපි මනෝපැත්තෙන් සකස් කරගත්ත මේ ගහක්, ගෙයක්, දොරක් ආදී වශයෙන් මනෝවිඤ්ඤාණය පැත්තෙන් ගොඩනගාගත්ත ලක්ෂණයක් තියෙනවා නම් චක්කු විඤ්ඤාණයත් අනිත්‍ය වෙනකොට, අඤ්‍යතාභාවී වෙනකොට, විපරිණාමී බවට පත් වෙනකොට එහෙනම් මේ ගොඩනගාගත්ත මට්ටමත් නිත්‍ය වෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක ඒ හිතත් එක්කම හටගත්තා. ඒ මොහොතේ මිතුරු නැතුව නිරුද්ධ වුණා. මේ නිරුද්ධ ස්වභාවය නිසා තමයි හටගෙන නැති වෙලා යන ගතිය නිසා තමයි මේකේ තියෙන දුක්ඛ ලක්ෂණය කියලා කිව්වේ. නේද සංකතාර්ථයෙන් දුකයි කියලා කිව්වේ එකට. මේ දුක මේ සංකතාර්ථයේ දුකත් අපිට හිතට දැනෙන වේදනා මාත්‍රික දුක නෙමෙයි. වේදනා මාත්‍රික දුක නම් මේ කතා කරන්නේ වේදනා මාත්‍රික දුක කතා කරනකොට අපිට එහෙනම් හැම මොහොතකම දුක පවතින්න ඕනේ. ඒ කියන්නේ දුක කියන්නේ වේදනා මාත්‍රික දුක අපිට හැම මොහොතකම පවතින ඕනේ. ඇයි දැන් සංකත දේ දුකයි කියවනේ. සංකතේම දුක නම් අපි හැම මොහොතකම සංකත ධර්මයක් නම් පරිහරණය කරන්නේ සංකත හැම දේ නිසාම අපිට කායික මානසික දුක එන්න වෙනවා. නමුත් සංකතය තුළ කායික මානසික දුක නෙමෙයි කතා කරන්නේ. සංකතය තුළ කතා කළේ කුමක්ද? ඒ දුක්ඛ ලක්ෂණේ තියෙනවා. සංකතක්කම. එතකොට මේ දුක්ඛ ලක්ෂණය තුල අපි දුක අභිඤ්ඤයයි. අභිඤ්ඤයයි කියන්නේ විශිෂ්ට නුවණින් දත යුතු සංකතය තුල ඇති මේ දුක්ඛ ලක්ෂණය. එතකොට ඔන්න අපිට දැන් දුක පිළිබඳව අවබෝධ කරගත යුතු පැත්තක් මේ කතා කරන්නේ. ඊට පස්සේ දුක කියනකොට ඔතන තියෙනවා විපරිණාමාර්ථය වෙනස් ස්වභාවයට පත් වෙලා යන එක. ඇත්තේ විපරිණාමාර්ථය නිසා විපරිණාමයක් ගොඩනගෙන්නේ හැම වෙලාවකදීම හේතුන්ගෙන් සකස් කරනකොට සහ හේතුන්ගෙන් නිදිර යනකොට විපරිණාමය කියනකොට කොටස් දෙකක් තියෙනවා දෙපැත්තකින් ලැබෙන විපරිණාමයක් හටගත් ධර්මතාවයක් වෙනස් බවට පත්වෙන කඤ්ඤතා භාවී විපරිණාමී කියන වචන වලින් මේ පිළිබඳව හඳුන්වනවා ඊට පස්සේ තවත් ස්වභාවයක් තියෙන කියන පරිපාකයට යන ස්වභාවය කියන එකත් ඒ වගේම තවත් ස්වභාවය අනිත් ස්වභාවය තමයි අපි විපරිණාමයේ තුල තමයි අපි ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක විඳින්නේ හදාගන්න විපරිණාමයේ තුල. දැන් අපි හිතමු ඔබ අද දවසේ දුර ඉන්න ඥාතියෙක් ගැන සිහිපත් කරනකොට ඔබ හිතනවා ඔබ සිහිපත් කරන්නේ ඒ ඥාතිවරයායි කියලා. ඒ ඥාතිවරයා ගැන සිහිපත් කරනකොට අපි එයා ගැන හිතනවා කිව්වට අපි නොදන්න දේ තමයි අපි එයා ගැන හිතනවා කියලා තමන්ගේම හිත පැත්තේ උපද්දගත්ත ධර්මතා ටිකක අපි රැවටුනේ අසුරු කලේ කියන එක. අපි හිතන්නේ භෞතිකව ඉන්න කෙනා ගැනයි හිතුවේ කියලා. ඔබට මතක ඇති අපි උදාහරණයක් මතක් කරලා කලින් අර සේනාසනයේ හිටපු එක පොඩි හාමුදුරු කෙනෙක් අපිත් එක්ක අර ගෙදර ගියපු අවස්ථාවකදී උන්වහන්සේ පැවිදි භූමියටපත් වෙලා අවුරුදු කීපයක්ම ගෙදර ගිහිල්ලා තිබුණේ නැහැ. ඉතින් පොඩි කාලේ මහණුන මේ පොඩි හාමුදුරුවෝ පසුව අවුරුදු 6කට විතර පස්සේ තමන්ගේ ගෙදෙට්ට ගියා. යනකොට අපිත් එක්කම ගිහිල්ලා ගෙදර මිදුලෙද්ද මිදුලට ගියත් පොඩි හාමුදුරු පිළිගත්තේ නැහැ මේක තමන්ගේ ගෙදර කියලා. එතකොට තමන්ගේ ගෙදර කියලා පිළිගත්තේ නැහැ අම්මලා තාත්තලා එළියට ඇවිල්ලා කතා කළාම තමයි පොඩි හාමුදුරුවෝ පිළිගත්තේ මේ තමන්ගේ ගෙදර කියලා. මොකද ඒ වෙනකොට පොඩි හාමුදුරුවෝ පැවිදි වෙන්නට එනකොට තිබුණු පරිසරය සම්පූර්ණම එහෙ වෙනස් වෙලා. දැන් බලන්නට ගියේ කොයි ගෙදරද? තමන් දන්න, හඳුනන, හිතේ බලාපොරොත්තු තියාගෙන ගියපු ගෙදර. එතකොට ඒ ගෙදර අපිට දැන් ඇහැට එනකොට අපිට පේනවා තමන්ගේ හිත පැත්තේ ඇති කරගෙන තියෙන සංඥාවට මේක ගැලපෙන්නේ නැහැ. වර්තමානයේ ඇහැ පැත්තෙන් ගොඩනගන මේ සංඥාවට තමන්ට ගැලපෙන්නේ නැහැ තමන් හිතේ ගොඩනගාගත් එක. එතකොට දැන් මේ දෙක ගැලපෙන්නේ නැති වෙනකොට තමන්ට ඒ දේ දැනගන්න බැරි වෙනවා. හදිස්සිය හරි ඔක වෙනස් වෙලා කියලා ආපු එක නිසා හොඳයි. හැබැයි ඔක ආවනම් කඩාගෙන වැටිලා ඔක්කොම විනාශ වෙලා කියලා අපි දන්න මට්ටමින් ඒ විදිහේ දෙයක් නම් එයාට පෙනුනේ එහෙනම් දැන් යම් තරමකට අරකට ඇලිලා තිබ්බනම් ඒ ඇලුණු ප්‍රමාණයට දුක එනවා. විපරිණාම දුක. දැන් විපරිණාම දුක කියනකොට මෙතනින් මම මතු කරන්නට උත්සාහවත් උනේ අර භෞතික ඇති රූපය වෙනස් වෙලා වෙනස් වෙලා වෙනස් වෙලා පවතින නැති වෙලා යන එක නෙමෙයි. ඒ කියන්නේ භෞතික තියෙන රූපය ක්‍රමක්‍රමයෙන් දිරලා ගිහිල්ලා වෙනස් වෙලා නැති වෙලා ගියා කියන එක කියන්නට නෙමෙයි. එතකොට ඒකත් විපරිණාමයක් තමයි. නමුත් මෙතනින් මම අතු කරන්නට උත්සාහවත් වෙන විපරිණාමය බාහිර රූපයේ පැත්තේ ඇති වෙන විපරිණාමයේ පවතිනා වූ රූපයේ ඇති විපරිණාමී ලක්ෂණය නෙමෙයි අපිට ආධ්‍යාත්මික පැත්තේ ඇති හේතු ටික නිසා ගොඩනගපු මේ ධර්මතා ටික තුල අපි බලාපොරොත්තු වෙනවා කලින් තිබුණු දේ දකින්නට අලුතෙන්ම හේතු ටික නිසා අලුතෙන්ම ඵලයක් හටගන්නවා දැන් අපිට මේ තුල විපරිණාමී ලක්ෂණයක් පේනවා. يعني විපරිණාමයේ නිසා අපිට දුක හදලා දෙනවා. ඒකට විපරිණාම දුක තීරණය කළේ අපිට රූපය පැත්තේ නෙමෙයි ඒ ඒ වෙලාවට අපිට ගෙනල්ලා දීපු ඒ අනාත්ම හේතු ටික නිසා හදලා දීපු ටිකක් මත. ඒකට මෙතන දෙආකාරයකින් තියෙනවා කිව්වේ කාරණාව නිසා තමයි අපි සම්මාන්‍ය ලෝකයේ තුල දකින විපරිණාමය කියලා මේ තියෙන ගහක් ලොකු වෙලා ඉදිලා කොළ ඉදිලා කොළ හැලිලා ලොකු වෙලා මේ ගහ මැරිලා යන ස්වභාවයකින් ඉත ඒක ගහේ ඇති ගහේ විපරිණාම ස්වභාවය. ඒ වගේම රූපයේ විපරිණාම ස්වභාවය තමයි මේ ඇහැට ගැටුණු රූපයේ මොහොතම වෙනස් වෙලා යන ස්වභාවයේ රූපයේ ඇති විපරිණාම ස්වභාවය. මේ විපරිණාම ස්වභාවය නිසා තමයි අපිට අපි බලාපොරොත්තු වෙනවා කලින් තිබුණු රූපය දකින්නට කියලා. නමුත් එළියෙන් එන රූපේ ගැලපෙන්නේ නැති වෙනකොට අපිට දුක් වේදනාවට පදනම හදලා දෙනවා. ගයක් කඩාගෙන වැටීම නිසා එන දුක, මිනිස්සෙක් මැරීම නිසා එන දුක, අපි ප්‍රියමනාප කෙනෙක් නැති වෙනකොට එන දුක දැන් විඳින්නට අපිට පදනම හදලා දෙනවා. මේ පදනම හදලා දුන්නේ කුමක් නිසාද? අර දුක් වේදනාව කියන එක හදලා දෙන්න ප්‍රධානම දේ බවට පත් උනේ විපරිණාමය කියන කාරණාව. ඒකට මේ විපරිණාමාර්ථය දුකේ තියෙන දුක්ඛ ලක්ෂණයක් මිසක විපරිණාමයේ දුක නෙමෙයි. ඊට පස්සේ සංతాපාර්ථය කියලා කියනවා මේ තැවෙන තාපන ස්වභාවය. ඒකට හේතුන්ගේ පරිපාකත්වයට යන ස්වභාවයත් රූපයන්ගේ රූප කලාප තේජෝ ගුණිකත්වය නිසා ඇතිවන පරිපාකයට යන ස්වභාවයත් කියන මෙන්න මේ ස්වභාවයන්ට කියනවා මෙතන ඇති දුක්ඛ ලක්ෂණ ධර්මතා සමූහයක් කියලා. ඒතර දුක අභිඤ්ඤයයි කියනකොට දුක්ඛ ආර්ය සත්‍ය අභිඤ්ඤය වෙන්නේ මේ දුක්ඛ ලක්ෂණ ටිකෙන්. ඒතකොට දුක කියන එකේ සංකත ලෞකික දුකකුත් තියෙනවා. මේක නැහැ කියන්නේ නැහැ. ලෞකික අපි දකින දුක් වේදනාව පැත්තෙන් ඇති වෙන දුකක් සහ තණ්හාවයි දුකට හේතුව කියන මට්ටමේ දුකකුත් තියෙනවා. නමුත් අපි ලෝකේ කතා කරන හැම තැනකම අනවතරව පවතින දුකක් තියෙනවා. ඒ දුකෙන් කාම භූමියේ මිදිලා නැහැ. දිව්‍ය ලෝකයේ මිදිලා නැහැ. රූපාවචර ලෝකයේ මිදිලා නැහැ. අරූපාවචර ලෝකෙ මිදිලා නැහැ. මේ හැම තැනකම මේ දුක කියන මස්ත යැපිලා තියෙනවා. හැම තැනකම දුක පවතිලා තියෙනවා. යම් දෙයක් ගැන ස්කන්ධයන්ගෙන් කතා කරනවා නම් ස්කන්ධයන්ගේ දුක ඒ හැම තැනකම පවතිනවා. ඒක දුක් වේදනාව විදිහට නෙමෙයි. අර හේතු නිසා හදලා හේතු නැති වෙනකොට නැති වෙලා යන ස්වභාවයකින් යුක්ත බව. එතකොට ඒක තමයි දුකේ තියෙන දුක්ඛ ලක්ෂණය අපි තේරුම් ගන්නට ඕනේ අභිඤ්ඤේ ආර්ථයක් කියනකොට විශිෂ්ට නුවණින් දකිනකොට අපි සාමාන්‍ය පවත්වන දුකකට වඩා එහාට ගියපු විශේෂ නුවණකින් අපි දකිත යුතු දෙයක්. ඒකට දුක කිව්වේ ප්‍රහාණය කරන්නට නෙමෙයි. මොකද නැති කරන්නට වෙනවා නම් නැති කරන්නට වෙන්නේ අපිට අපි නොදන්න දුකක්. කොහොමද අපි නැති කරන්නේ? ඒ කියන්නේ නැති කරනවා කියන තැනදී අපි දන්නේ නැති අපි නොවිඳින දුකක් අපිට නැති කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා අපිට මේ කතා කරන්නේ අපි වේදනාත්මකව විඳින දුකක් ගැන නෙමෙයි. ඒ නිසා දුක ප්‍රහාණය කරන්නට නොකිය දුක්ඛ සත්‍ය අපිට පරිඤ්ඤයාර්ථයෙන් අභිඤ්ඤයයි. දුක පිරිසිඳ දැක්විය යුතුයි. පිරිසිඳ දැක්විය යුතු අර්ථයෙන් දුක කියන දේ අවබෝධ කළ යුතු දෙයක් නුවණින් දත යුතු දෙයක් හැටියට දැක්වුවා. දැන් ඔන්න අපි දුක කියන දේ කරුණු කාරණා විදිහට විමසීමකට ලක් කළා. ඒ වගේම තමයි samudayas ආයෝහනට්ඨෝ samudaya කියන කොටත් අපි ගත යුතුයි samudaya කියන එකේ තියෙනවා ලක්ෂණ ටිකක්. ඒ ලක්ෂණයන්ගෙන් samudaya කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. ඒ කියන්නේ samudaya කියනකොට අපි හිතාගෙන ඉන්නේ ඒ නිසා හටගන්න බව පමණක්ම samudaya කියලා. නමුත් samudaya කියනකොට එයත් අයිති තණ්හාව තමයි samudaya ඒ සමුදය වෙනකොට ඒ සමුදය කියන එක කතා කරන්නේ කුමන අර්ථයන්ගෙන්ද කියන එකත් අපි දත යුතුයි. يعني සමුදය කියනකොට නිකම්ම තණ්හාවම නෙමෙයි ඔය තණ්හාව කියන එක හාත්පස කතා කරන්නේ කොයි ආකාරයකින් යෙදෙන සමුදයක්ද කියන එක ගැන අපිට යම් අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම තිබුණොත් තමයි අපිට මේ ගැන හොඳ දැනුමක් ඇති වෙන්නේ. ඒතකොට මෙතන සමුදය කියනකොට තෘෂ්ණාව පමණක් නෙමෙයි මෙතන සමුදය කියනකොට සමුදය දක්වන අර්ථයත් ඒ තමයි ආයෝහනත්වෝ ආයෝහනාර්ථය සමුදයේ තියෙන ලක්ෂණයක් ආයෝහනත්වෝ කියනකොට ආයෝහනාර්ථය කියනකොට රැස් කරගන්න බව රැස් කරගන්න ස්වභාවය එතකොට රැස් කරගන්න ස්වභාවය කියනකොට අපි නැවත නැවත රූපං රූපත්තහය අபிසංකරොන්තේති සංඛාරෝ කියලා රූපේ රූපේ පිණිස රැස් කරනවා කියනකොට මෙන්න මේ වගේ රැස් කරන බව කියන එකත් සමුදයේ තියෙන ලක්ෂණයක්. මොකද අපිට සමුදයක් තියෙනවා සමුදය ආර්ය සත්‍යයක් තියෙනවා කියලා අපි කලින් පැහැදිලි කළා. එතනදී ආහාර සමුදය ආදී මේ සමුදය ගැන කතා කරනවා. ඒ සමුදය හැම සමුදයක්ම දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන ගණයට යන්නේ නැහැ. දුක්ඛ ආර්ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියනකොට ඒක බොහොම ගැඹුරු තැනකින් සාකච්ඡාවකට භාජනය වෙනවා අපිට සාමාන්‍යයෙන් දුක්ඛ වේදනාවට පදනම් වෙන්නේ තෘෂ්ණාව ලෝභය නැමැති දුක අපි අම්මට ආදරය කරනවා කියන එක ඒ රූපෙට කරන තණ්හාව කියන එක අපි රළු මට්ටමකින්ම අපි පවත්තන තණ්හාවක් ඒකට කියනවා ලෝභ චේතනාව. ලෝභ චෛතසිකය අපි ආදරය මොන විදිහට කතා කළත් මේක අකුසලයක්. ඒක මේ අකුසල හේතුවක් ලෝභය කියන එක අකුසල මූලයක් මෙතන පවතින්නේ. මේ අකුසල මූලය කියන එක අකුසලයකට පුළුවන් කමක් නැහැ සැප විපාක ගෙනත් දෙන්න. අකුසල මූලය හැම වෙලාවකදීම මෙතන සමුදය අර්ථය सिद्ध කරලා තියෙනවා ලෝභය. නමුත් ලෝභය කියන එක සමුදය අර්ථය सिद्ध කරලාට හැම තැනකම මේ ලෝභය කියන තැනින්ම යෙදෙනවා කියන එක කතා කරන්නේ නැහැ. මොකද කුසල් සිතේ අකුසල් යෙදිය නොහැකි. එනිසා කුසල් සිතේ ලෝභය යෙදෙන්නේ නැහැ. අපි දානයක් දෙනකොට එතන ලෝභය යෙදෙන්නේ නැහැ. කෙනෙක් දිව්‍ය ලෝකයන් හිතාගෙන දානයක් දෙනවා. එයා දිව්‍ය ලෝකෙට යම් සම්පත්තියකට ලෝභ කරනවා නම් ලෝභ කරන අවස්ථාවේ ඇතිවෙන ලෝභ චේතනාව එයාට අකුසල සිතක් වෙනවා වගේම එයා කම්මස්සගත සම්මාදිට්ඨියෙන් යුක්තව මේන් සැප විපාක ලැබෙන බවකින් යුක්තව යම් දානය පිණිස චේතනාවක් වැය කරනවා නම් සිතක් ඇති කරනවා නම් ඒ සිත ඔහුට කුසලයක්. ඒකට ඒ කුසලයේ තුල අලෝභ සිතයි යෙදුනේ. ඒකට අර ලෝභය කියන චෛතසිකය නැතිනම් ලෝභය කියන අකුසල මූලය මේ කුසල්සිතේ යෙදුනේ නැහැ. මොකද කුසලයේ කියලා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ යම් අලෝභපකතං කම්මං අලෝභජං. එතකොට අලෝභයෙන් කළ අලෝභයෙන් උපන් දේ තමයි කුසලයේ කිව්වේ. එහෙනම් අලෝභයෙන් උපන් කුසල්සිතේ ලෝභය තියෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ තැනත් මේ තණ්හාව ලෝභයේ යෙදিলা නැති වුණාට මේ තැන යෙදিলা තියෙන සමුදය ආර්ය සත්‍ය කියන තැනින් මිදිලා නැහැ. හේතුව තමයි සමුදයේ තියෙන සමුදේ ලක්ෂණය. මේක දකින්න එපා සමුදේ ලක්ෂණය කියනකොට ඔබ අද දකින දැඩි තෘෂ්ණාව කියන මට්ටමෙම. ওই තෘෂ්ණාව දුකට හේතුවක්. ඒක හරි. ওই තණ්හාව ඔබ දුකටපත් කරන ඔය කැමැත්ත රූපේට, ශබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට ඒක නැති වෙනකොට වෙනස් වෙනකොට විපරිණාමයටපත් වෙනකොට ඔබට දුක එන එක පංච උපාදාන ස්කන්ධ මට්ටමින් ඔබ විඳින වේදනාව පැත්තෙන් විඳින දුකක්. හැබැයි ඒක දුක්ඛ ආර්ය සත්‍ය පැත්තෙන් පෙන්නපු ස්කන්ධ දුක නෙමෙයි. එහෙනම් දැන් මෙතන තියෙනවා ස්කන්ධයන්ගේ පැවැත්මට හේතු වෙන මට්ටමේ තවත් දුකක් තියෙනවා. ඒ දුක තමයි සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ. එතන තියෙනවා ලක්ෂණයක්. ඒ තමයි ආයෝහනට්ටෝ ආයෝහන ආයෝහනාර්ථයක් තියෙනවා. ආයෝහනාර්ථය කියනකොට ආයෝහණය කියලා කියන්නේ රැස් කරනවා කියන ගතියට. එතකොට අපි රැස් කරන ස්වභාවයකින් යුක්තයි මොනවද අපි රූපේ රූපේ පිණිස රැස් කරනවා වේදනාව වේදනාව පිණිස සංඥාව සංඥාව පිණිස සංඛාරය සංඛාරය පිණිස විඥානය විඥානය පිණිස අපි රැස් කරනවා දැන් මෙන්න මේ විදිහට රැස් ස්වභාවය කරගත්ත මේ මට්ටමක ජීවත් වෙන අපිට මේ සමුදේ තියෙන ලක්ෂණයක් රැස් කිරීම කියනකොට මේ තුළ බොහොම ගැඹුරු බොහෝ පරයායන් බොහෝ ධර්මතා ගොඩක් සමුදය ඇතුළට සංග්‍රහ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට ප්‍රධාන වශයෙන්ම ඔක පිළිබඳව ඔබට සත්‍ය විභංගය වගේ මට මතක විදිහට සත්‍ය විභංගය පිළිබඳව පොඩ්ඩක් පරිශීලනයක් කරන්න. ඒක බොහෝ අර්ථ සමූහයක් මතු කරගන්නට පුළුවන් වෙයි සත්‍ය විභංග පරිශීලනය තුළින්. එතනදී සමුදය පිළිබඳව බෙදා දක්වනකොට සමුදය කියන එක තණ්හාව පළවෙනි පරයය තුල බෙදනවා සමුදය තමයි තණ්හාව කියන්නේ. එතකොට පළවෙනි දේ අපි දකින තෘෂ්ණාව ඒක දුකට හේතුවක්, ඒක සමුදය. ඊට පස්සේ දෙවෙනි දහම් පරයයකින් කතා කරනවා තණ්හාවත් සියලුම අකුසලොත් සමුදයට. ඊට පස්සේ තුන්වෙනි පරයයකින් කතා කරනවා තණ්හාවත් සියලුම අකුසලොත් ඒ වගේම අලෝභ බද්ධ සමෝහාදී මේ හේතුත් සමුදය සත්‍යෙට. ඊට පස්සේ සියලුම අකුසල තණ්හාවත් සියලුම අකුසලොත් හේතුත් කුසල හේතුත් ඒ වගේම යම්කිසි කාමාවචර කුසල ධර්ම සමූහයක් තියෙනවා නම් මේ ඔක්කොමත් අයිති වෙනවා. මේ ටික මතක් කළේ මේ අතරතුර තව යෙදෙන කාරණා තියෙනවා. ඒ කියන්නේ අකුසල් යෙදෙනවා, කෙලෙස් යෙදෙනවා, අකුසල හේතු යෙදෙනවා. මේ ඔක්කොම යෙදිලා ඊට පස්සේ කුසලොත් යෙදිලා කුසල හේතුත් යෙදිලා කාමාවචරාදී සියලු කුසල ධර්මයනොත් මේකටම සංග්‍රහ වෙනවා. දැන් මෙන්න සමුදේ සත්‍යෙට මේ ඔක්කොම සංග්‍රහ කළා. දැන් සමුදේ කියන එකට කෙලින්ම තණ්හාව කියලා මේ ඔක්කොටම තණ්හාව යෙදුන නිසා නෙමෙයි. කුසල හිතක අකුසල හේතුවක් වෙන ලෝභය යෙදුන නිසා නෙමෙයි මේ තණ්හාව කියලා කියන්නේ. මෙතන තණ්හාව කියලා සමුදේ සත්‍ය තුළට දැම්මේයි මේ කාරණාව ආයෝහනාර්ථයක් තියෙනවා මෙතන. ආයෝහනාර්ථයක් කියලා කිව්වේ ඒ ඒ භූමි මට්ටමින් ඒ ඒ භව මට්ටමින් නැවත නැවත රැස් කරන බව තියෙනවා. මේ රැස් කරන බව නිසා තමයි ඒ ඒ මට්ටමට තණ්හා කරන්නේ. අපි රූපය රැස් කරන බවින් යුක්තයි. රූපේ රැස් කරන බවින් යුක්ත නිසා අපි රැස් කරන රූපෙට තණ්හා කරනවා. රැස් කරන රූපය අපිට ඕනේ නිසා අපි ඒ රූපයට තණ්හා කරනවා. ඒ වගේම තමයි අකුසලයක් වෙන නිසා මෙතන අපි ගැටෙන් ඇලෙන්න පුළුවන් ගැටෙන්න පුළුවන් බාහිර ඇති කියලා ගත්ත කියනවා කියලා ගන්න ওই ලක්ෂණය සම්පූර්ණම අයිති වෙනවා ඔය තියෙන රූපය පිළිබඳව නැවත නැවත රැස් කරන ගතියට රැස් කරන ගතිය අයිති සමුදේ සත්‍යයට. එතකොට දැන් මේකෙන් නිදිලා නැහැ කුසල් අකුසල් ආදී කිසිම දෙයක් මේකෙන් නිදිලා නැහැ. කුසලයත් අයිති අකුසලයත් අයිති මේ සියලුම ධර්මතා ටික අයිති මොකටද සමුදය ආර්ය සත්‍යයට ඒ නිසා කියනවා සමුදය කියන එක දකින්න තෘෂ්ණාව විදිහටම නෙමෙයි මේකේ ලක්ෂණ ටිකක් අවබෝධ කරගන්න පළවෙනි ලක්ෂණය තමයි ආයෝහනත්තු ආයෝහනාර්ථය ඒ වගේම නිදානත්තු නිදානාර්ථය දුකට නිදානයක් වෙනවා අපි රෝග නිදානයක් කියලා කියන රෝග මූලය කියලා ඒකට දුකට මූලය සකස් කරලා දෙනවා. දුකට මූලය සකස් කරලා දෙනවා කියන්නේ දැන් කායික මානසික වශයෙන් දැනෙන වේදනාත්මක දුකට මූලයක් ඒ වගේම දුක්ඛ සත්‍ය ආදී විදිහට ගත්තට පස්සේ ස්කන්ධ මට්ටමින් ඇතිවෙන දුකට මූලයක් කියන මේ මූල ඔක්කොටම නිධානයක් සපේනවා මූලයක් වෙනවා සමුදය කියන එක. මොකද ආයුහනාර්ථය නිසා තුන් භූමියේ පැවැත්ම තියෙනවා. තුන් භූමියේ පැවැත්ම නිසා තුන් භූමියේ ඒ ඒතන උපද්ද ගන්න දුක විඳින්න සිද්ධ වෙනවා. වේදනාත්මක දුක. ඒකෙන් පැහැදිලි කළේ දැන් ආයුහණය නිසා රැස් කරගන්න බව නිසා ඔබට දුක විඳින්න පුළුවන්කම තියෙනවා. ඔබ අද දුක් විඳින්නේ ආයුහනාර්ථය නිසා රැස් කරගත්ත බව නිසා. මව් මැරීම නිසා එන දුකක් ඔබ විඳිනවා නම් අම්මා මැරුණු නිසා එන වේදනාවක් දුකක් පීඩාවක් විඳිනවා නම් ඒ පීඩාව විඳින්නේ ඔබ රූපේ වෙනස් වුණාටද නැතිනම් ඒ රූපය ජීවත් කරගත්ත කම නිසාද ඔබ රූපේ ජීවත් වීම පිළිබඳව රැස් කරගත්ත බව නිසා රැස් කරගත්ත ඒ ජීවත් වෙන අම්මා දැන් නැහැ කියන එකත් එක්ක ඔබට දුක එනවා එතකොට ඒ ජීවත් වෙන්න අම්මා දැන් නැහැ කියන එක ඔබට ගෙනාවේ වෙනම කොහෙන්වත් නෙමෙයි අර ජීවත් කරගත්ත ලක්ෂණ ටික තුල. මොකද යථාර්ථය කියන එක ඔබට ඇහැට පතිත වුණ රූපය හටගෙන නිරුද්ධ වෙන බව අම ජීවත් වුණාද නැද්ද කියන එක ওই චිත්‍රය තුල තිබිලා ආපු දෙ නෙමෙයි. ඒක ඔබ ඒ තුල රැස් කරගත්ත සමූහයක්. රැස් කරගත්ත දෙයක්. එතකොට දැන් ඔබ දුක් වේදනාව හදාගත්තේ කොතනට සාපේක්ෂවද දුක් වේදනාව කියන එක හදාගත්තේ දුක් වේදනාව කියන එක සකස් කරගත්තේ කොහෙටවත් දාලා බලන්න අවශ්‍ය තැනකින් නෙමෙයි ඔබ දුක් වේදනාව කියන එක සකස් කරගත්තේ සම්පූර්ණම නිත්‍ය සංඥාව පදනම් කරගෙන තියනවා කියලා හිතාගත්ත බව එහෙනම් ඔබ ඔය දුක හදාගෙන තියෙන දුක් වේදනාව කුමක් මතද රැස් කර ගැනීම මත එතකොට අන්න රැස් කරගත්ත බව නිසා ඔබට මේ දුක කියන එකට නිධානයක් වුණා. ඒ නිසා මේ නිධානාර්ථේනුත් කියනවා කුමක්ද? අපිට සමුදය කියලා කියනවා නිධානාර්ථය. ඊට පස්සේ මේ සමුදේත නිදානාර්ථය කියන එක යොමු කළාට පස්සේ වගේ අපි කතා කළේ දුක් වේදනාවට යෙදෙන තැන. දුක් වේදනාවට යෙදෙනා වගේම ස්කන්ධයන්ගේ නැවත නැවත පැවැත්වීමට යෙදෙන දෙයම තමයි මෙතන නිදානාර්ථයේ බවට පත් වෙන්නේ අපිට ස්කන්ධයන්ගේ නැවත නැවත සකස් වෙන බවට ස්කන්ධයන් නැවත නැවත හදලා දෙන ගතියටත් හේතුවක් බවට පත් වෙන්නේ කුමක් කුමක්ද මේ නිදානාර්ථයමයි. එතකොට සමුදය පිළිබඳව අපි තේරුම් ගන්නකොට මෙන්න මේ කියන නිදානාර්ථයත් අපිට යම් අවබෝධයක් කරන්නට ඕන නිදානාර්ථයක් විදිහටත් සමුදයේ ඇති ලක්ෂණය අපි තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට සංයෝගට්ඨෝ මේ සංයෝගට්ඨෝ කියලා කියනකොට මේ සංයෝග ස්වභාවය ඒ කියන්නේ සංයෝගයක් කියලා කියන අපි එකතු වෙන ස්වභාවය. එතකොට අපිට මේ සමුදයේ තියෙන ලක්ෂණය තමයි මේ සංයෝග ස්වභාවය. සංයෝග ස්වභාවය කියලා කියන්නේ මේ නාම රූප ධර්මයන් හැණී ගිය මිශ්‍ර වුණ ස්වභාවයත් මේ දුක හදලා දෙන්නට හේතුවක් බවට පත් වෙනවා. ඒකට කියනවා සංයෝගට්ඨෝ කියලා. ඒකට සංයෝගට්ඨ කියලා කියනකොට සංයෝගාර්ථය එකතු වෙන එක්වීමේ අර්ථයක්. සමුදයේ තියෙන ලක්ෂණය තමයි යම් තැනකදී මේ සමුදය කියන කාරණාවේ එකතුව තියෙනවා නම් එතන දුක හදන්නට පුළුවන් හේතුව තියෙනවා. ඒ කියන්නේ එකතුව තියෙනවා කියලා කියන්නේ මෙතන ඇත්ත නොදන්නාකම නිසා ඒ ඒ තැන අර රැස් කරගන්න ලක්ෂණ ටික ඔක්කොම එකතුවක් විදිහට පෙන්නනවා ඒ එකතුවක් විදිහට පෙන්නන තැනකදී ඔබට නාම රූප ධර්මයන්ගේ පරිච්ඡේදයක් නොකර වෙන් වෙන ලක්ෂණයක් නොවි ඔබට පෙන්නනවා කෙලින්ම ඇති බවට ගත්ත බව ඒ ඇති බවට ගත්ත බව පෙන්වන්නේ සංයෝගාර්ථයක් නිසා සංයෝගාර්ථයේ එන ලක්ෂණ ටිකක් නිසා සංයෝගාර්ථයේහි එන ලක්ෂණය කියලා කියන්නේ මේ ඔක්කොම ධර්මයන් එකට හනලා කලවම් කරගත්ත බව ඔබට පොඩි කාලේ ඉඳලා ඔබත් එක්ක එකට ජීවත් වුණ අම්මා අද දකින්න පුළුවන් කියන තැනදී එතන තියෙන සම්පූර්ණම සංයෝගාර්ථයක් සංයෝගාර්ථය කියලා කියන්නේ ඒක රැස්මුදේ ඇති ස්වභාවය තමයි ඔබට මේ දුක කියන ඵලය ඇති කරලා දෙන ලක්ෂණේ ඇත්ත නොපෙන්නනකම සමුදේ ඇති ස්වභාවය. කියනවා පලිබෝධ පලිබෝධනට්ඨෝ කියලා. එතන මෙන්න මේ පලිබෝධට්ඨෝ කියන එක එක තුල මේ දුක කියන එකට හැම වෙලාවකදීම උපකාර කරන එක යථාර්ථයේ පෙන්වන ගතියට පරිබෝධයක් විදිහට පැවතිලා තියෙනවා. ඒකට මෙන්න මේ විදිහට අපි සමුදේ තේරුම් ගන්නකොට මේ අර්ථයන්ගෙන් තේරුම් ගත යුතුයි. ඒ වගේම පහනත්ෝ ප්‍රහාණය කළ යුතු ධර්මයක් සමුදේ කියන එක ප්‍රහාණාර්ථයෙන් ගත යුතුයි. මෙන්න මේ විදිහට සමුදේ තියෙන ලක්ෂණ ටිකක්. ඒකට මේ සමුදයේ ඇති මෙන්න මේ ලක්ෂණය අපි තේරුම් ගත්තොත් එහෙම අපිට පුළුවන්කම් තියෙනවා ප්‍රහාණය කළ යුතු ධර්මය ප්‍රහාණය කළ යුතු ධර්මයක් විදිහට අභිඤ්ඤය පහතබ්බ ධර්මයේ අභිඤ්ඤයයි. සමුදය සත්‍ය පහතව්‍යය ප්‍රහතව්‍ය ධර්මයේ අභිඤ්ඤයයි. ඒ වගේම Nirodhe කියනකොට අපි Nirodhය කතා කරනවා. Nirodhe කියන එක දෙයාකාර වුණ ඒ කියන්නේ ලෝකයේ තුල ඇති දෙයක නැති වෙලා යන ස්වභාවයක් තියෙනවා එකක් නිරෝධයක් කියන තැනකින් තියෙනවා එතකොට හටගත්ත දේ ඉතුරු නැතුව නැති වෙන බවක් නිරෝධයක් අපි ගත්තොත් ස්කන්ධයන්ගේ එක්ෂණික නිරෝධයක් තියෙනවා. ස්කන්ධයන් මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව තියෙනවා. ඒ නිරුද්ධ වෙන ලක්ෂණයට කියනවා නිරෝධය කියලා. ඒ නිරෝධය නිවන නෙමෙයි. ඒ නිරෝධය නිවන නම් අපිට හැම වෙලාවකදීම නිවන් දකින්න ඕනේ අපි කවුරුත්. ඇයි ස්කන්ධ හටගෙන නැති වෙනවා හටගෙන නැති වෙනවා ස්කන්ධයන් හටගෙන නැති වෙන හැම වෙලාවකදීම අපිට නිවන අවබෝධ වෙන්න ඕනේ. නමුත් ස්කන්ධයන්ගේ හටගෙන නිරුද්ධ වෙන බව නිවන වෙන්නේ නැහැ. එහෙනම් නිවන කියන්නේ මොකද්ද? මේ Nirodhe කියන තැන අපේක්ෂා කරන අර්ථය යම් කිසි කෙනෙක් ස්කන්ධ Nirodhe සාක්ෂාත් කරලා අනුත්පාද බවකට පත් කළොත්. මෙන්න මේ අනුත්පාද බවට පත් කරන එකට කියනවා අනුත්පාද Nirodheට පත් කරගත් එකට කියනවා Nirodha Arya Satya කියලා. එතකොට මේ Nirodha Arya Satya අවබෝධ කරගන්නකොට අපිට තියෙන අර්ථ කීපයක් එකට ඒ අර්ථ කීපයේ තුල තියෙනවා nissaranattho නිවනේ තියෙනවා nissaranaarthයක් nissaranaarthයක් කියලා කියන්නේ ඒ නිවනේ අර නෙක්ඛම්ම කියලා අපි කතා කළා කලින් දේශනාවක් තුළ ඒ නෙක්ඛම්මේ වගේම කාමයන්ගේ nissaranayak තියෙනවා Nirodhe තුළ කෙලසුන් කෙරෙන් නිස්සරණයක් තියෙනවා. ආශ්‍රවයන්ගේ නිස්සරණයක් තියෙනවා. රූපාදී ධර්මයන්ගේ නිස්සරණයක් තියෙනවා. රූපේ ආස්වාදය රූපේ ආස්වාදයක් ආදීනවයක් නිස්සරණයක් තතුසේ දන්නවා නම් කියලා දේශනා කරන දේශනාවලදී වගේ දැන් රූපයේ නිස්සරණය වේදනාවේ නිස්සරණය සංඥාවේ නිස්සරණය සංඛාරයේ විඥානයේ නිස්සරණය කොටිම ස්කන්ධයන්ගේ නිස්සරණයක් තියෙනවා. එතකොට නිරෝධය කියන එකේ ලක්ෂණය තමයි ස්කන්ධයන්ගේ නිස්සරණය. ස්කන්ධයන්ගේ නිස්සරණයක් ලබන්නට අවබෝධ කරන්නට පුළුවන් කමක් නැහැ. එක්ෂණික ස්කන්ධ නිරෝධය දැක්කේ නැත්තම්. ඒ කියන්නේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්කන්ධයන්ගේ නිරෝධය අවබෝධ නොකළොත් අපිට කිසිම විදිහකින් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ස්කන්ධයන්ගේ ඇති යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද අපිට එහෙම වුණොත් ස්කන්ධයන්ගේ නිත්‍ය සංඥාව තමයි දකින්න වෙන්නේ. ස්කන්ධයන්ගේ පැවැත්ම තුළ තමයි අපේ මනස රැඳිලා තියෙන්නේ. ස්කන්ධයන් එක දිගට තියෙනවා කියන ලක්ෂණය තුළ තමයි මනස තියෙන්නේ. මේ ලක්ෂණය තුළ ඉඳලා කිසිම කලයක නිවන් දකින්න කියන කාරණාවක් සිද්ධ වෙන්නෙම නැහැ. එනිසා අපිට ස්කන්ධයන්ගේ Nirodhe කියන දේ අත්‍යවශ්‍යයි Nirodhaarya සත්‍ය දකින්නට. නැතිනම් මෙතනදී අපි කියනවා ස්කන්ධ ක්ෂණික නිරෝධය සහ අනුත්පාද නිරෝධය කියලා. ක්ෂණික නිරෝධය කියලා කියන ස්කන්ධයන්ගේ බිඳිබිදී යන ස්වභාවයට ස්කන්ධයන්ගේ බිඳිබිදී යන මේ ස්වභාවය අවබෝධ කරගත්ත ප්‍රත්‍යක්ෂ කරන කෙනාට තමයි අනුත්පාද නිරෝධයකට පත් කරන්නට පුළුවන්කම තියෙන කෙලෙසයන්. අනුත්පාදයකටපත් වෙන්නේ නැවත නොහට ගන්න බවකටපත් වෙන්නේ එයා ප්‍රත්‍යක්ෂ විදිහටම මේ රූපයේ ඇති ඉතුරු නැතුව නිරුද්ධ වෙන ලක්ෂණය පිළිබඳව දැක්කොත්. නිසා අද අපිට දැන් Nirodhe කියනකොට nissaranaarthayak තියෙනවා. කොමකද nissaranaarthaye? මේ රූපයන්ගේ nissaranaarthayak වේදනා සංඥා සංඛාර විඥානන්ගේ nissaranaarthayak දත යුතුයි. එතකොට අපි රූපයේ nissaranaarthaya කියලා කියනකොට මේ රූපය කියන එක හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණ ධර්මයක් කියන එක පිළිබඳව අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. මම හිතනවා රූපකාණ්ඩේ කතා කරපු නිසා ඒ කාරණාව බොහොම පැහැදිලි ඇති. රූපේ කියන එක හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් කියුවේයි කියලා. ඒකට ඔබට Tamanගේ බාහිර ලෝකේ රූප විදිහට ගන්නට ආත්ම වශයෙන් ඇසුරු කරන්නට දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ හම්බ වෙන්නේ නැත්තේ ඇයි? ඒ රූපය කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක්. ඇහැට රූපේ, කනට ශබ්දේ මේ ඔක්කොම රූප සංඛ්‍යාවෙන් කතා කරන දෙන්නේ. මේ ආයතනයන්ට හටගෙන ආයතනයන්ට ඇතිකල්ලි හටගෙන නැති වෙනකොට නැති වෙලා යන ධර්මතා සමූහයක් ගැන අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට ලෝකය කියලා කතා කරන්නේ ඔය ආයතන ටික හරහා එන දෙයට නම් ඒක පෙර නොතිබීම නම් හටගත්තේ ඉතුරු නැතුව නැති වුණා නම් ආයතන ටිකෙන් බාහිරට ගිය ආයතන ටිකෙන් ඉවත්ව ගිය වෙනත් වූ රූප ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒකට එහෙනම් මේ සියලුම ධර්මතාවයන් හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්ත බව තේරුම් ගත්ත කෙනාට අර ස්කන්ධයන් හටගෙන නිරෝධය වෙන ක්ෂණික නිරෝධය ප්‍රත්‍යක්ෂ කළා කියනවා ස්කන්ධයන්ගේ ක්ෂණික නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනාට කිසිම විදියකින් පුළුවන් කමක් නැහැ නැවත නිත්‍ය සංඥාවක් තුළ ආත්ම සංඥාවක් තුළ සුඛ සංඥාවක් තුළ සුභ සංඥාවක් තුළ එයාට නැවත මේ දේවල් ඇසුරු කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒ සියලුම දෙයින් එයා මිදිලා වේදනා සංඥා සංඛාර විඥානයන්ගෙන් හිත මිදිලා එයා Nirodhe සාක්ෂාත් කළා කියලා කියනවා හටගෙන නිරුද්ධ වෙන මේ ස්වභාවය අවබෝධ කරගත්ත නිසාම ඒ නිසාම එයා පංච උපාදානස්කන්ධ ධර්මය උපාදාන වශයෙන් ඇසුරු කරන්නට කේස් ආශ්‍රව වශයෙන් සාශ්‍රව මට්ටමින් ඇසුරු කරන්නට වෙන මානසික මට්ටමින් මිදිලා ඒ මානසික මට්ටමින් මිදුන නිසාම පංච උපාදානස්කන්ධය අනුත්පාද නිරෝධයකට ලක් කළා. නැවත නොහට ගන්න බවට පත් කළා. එනිසා එතනට කියනවා නිරෝධ ආර්ය සත්‍ය කියලා. එතකොට ඒ නිරෝධ ආර්ය සත්‍ය කියන එක සාක්ෂාත් කළ හැක්කේ ස්කන්ධයන්ගේ නිරුද්ධ වෙන හටගෙන නිරුද්ධ වෙන මේ ස්වභාවය පිළිබඳව දැකීමෙන් පමණක්මයි වෙන කිසිම දෙයකින් පුළුවන් කමක් නැත්තේ නැහැ මේක දකින්නට. එකෙන් මතක් කළේ ආයතනයක් වෙන ආයතන හරහා වෙන්නට පුළුවන් ඕනම පරයයකින් මේ කාරණාව වෙන්නට පුළුවන්. නමුත් මේ මට්ටමට වැඩුණු විදර්ශනා ප්‍රතිසංයුක්ත නුවණකින් සෝවාන් මාර්ගයෙන්, සකුදාගාමි මාර්ගයෙන්, අනාගාමි මාර්ගයෙන්, අරිහත් මාර්ගයෙන්ුයි ඒ ඒ Nirodhayan සාක්ෂාත් කරන ලක්ෂණය තියෙන්නේ. ඒකට ඒ ඒ මට්ටමින් නම් ඒ Nirodhe සාක්ෂාත් කරන මට්ටම තියෙන්නේ. එතනින් මෙහා කිසිම භාවනාවකින් පුළුවන් කමක් නැත්තේ නෑ. එතනින් මෙහා කියලා කිව්වේ සෝවාන් මාර්ගයේ, සකදාගාමී මාර්ගයේ, අනාගාමී මාර්ගයේ, අරිහත් මාර්ගයේ කියන මේකෙන් තොරව පරිබාහිරව පුළුවන් කමක් නැත්තේ නැහැ කෙනෙක්ව නිවන් දක්වන්න. එතකොට ඕනම වෙනම කර්මස්ථානයක් ආනාපාන සතිය හෝ වේවා මරණේ මෛත්‍රී මරණ සතිය හෝ වේවා එහෙමත් නැතිනම් ගත්තින් සාකාරාදී භාවනා තුළ වේවා මේ ලෝකයේ කැමැතිසේ නොපවතින බව හිත හිත ඉන්න කීම තුළ හෝ වේවා අසාරයි නිස්සාරයි කියමින් සජ්ජායනා කිරීමක් හෝ වේවා මේ කිසිම තැනකින් පුළුවන්කමක් ඇත්තේ නැහැ මේ පිළිබඳව යථාභූත ඥාන දර්ශනයක් අරගෙන දෙනවා කියන දේ කරන්නේ ඒ නිසා ඒ හැමදේම ලෞකික තැනකට හේතු වෙන කාරණාව. ලෞකික තැනකට කියලා කිව්වේ ඒ ටික අපිට සමතේ පැත්තෙන් උපකාරක ධර්මයක් බවට පත් වෙලා තියෙනවා. නිවන කියන දේ Nirodhe සාක්ෂාත් කරන්නට අවශ්‍ය මානසිකාරයේ මනස දියුණු කරන්නට හේතුවක් බවට පත් වෙලා තියෙනවා. නමුත් ඒකෙන් නිවන උපද්දවල නැහැ. නිවන උපද්දවනවා නම් නැතිනම් Nirodhe සාක්ෂාත් කරනවා නම් එයාට දකින්නට වෙනවා ස්කන්ධයන්ගේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව. එතකොට මේ ස්කන්ධයන්ගේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්කන්ධයන් පිරිසිඳ දකින්න නුවණ තුල තමයි එයාට මේ Nirodha Arya Satya කියන එක ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්කම ලැබුණේ. එයා ස්කන්ධයන්ගෙන් මිදෙන්නේ අන්න ඒ නුවණ නිසාමයි. ඊට පස්සේ විවේකට්ඨෝ ඒක විවේකාර්ථයෙන් කියන්නේ අනුත්පාද ලක් සංඛ්‍යාත නිරෝධය නිසා එතන විවේකයක් තියෙනවා. විවේකයක් කියලා කියන්නේ එතන බාධා කිරීම නැත්තේ නෑ රූපයෙන් බාධා කිරීම, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන්, ස්පර්ශයෙන් බාධා කිරීම, වේදනා සංඥා සංඛාර විඥානයන්ගෙන් බාධා කිරීම නැත්තේ නෑ. එතන විවේකාර්ථයක් තියෙනවා, ප්‍රවිවේකාර්ථයක් තියෙනවා. එතකොට ඒ අර දැනෙන පීඩන ගතිය, පීලන ගතිය තුල දකින්නට ඇත්තේ නැහැ. මොකද ඒ පංච උපාදානස්කන්ධය අනුත්පාදයට ගිහිල්ලා නොහට ගන්න බවට ගිහිල්ලා ඒ පංච උපාදානස්කන්ධ ධර්මය අනුත්පාදයට නොහට ගන්න බවට පත් වුන නිසාම ඒ ධර්මතාවයේ නිසා ආපු යම් පෙළෙන බවක් තිබුණා නම් යම් දුකටපත් කරන බවක් තිබුණා නම් ඒ හැම දෙයින්ම මිදිලා එනිසා කියන විවේකත්වෝ කියලා අසංකතත්වෝ මේක සංකත කිසිම ධර්මයකින් පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ. අරිහස් ඵලසිතක්, ප්‍රත්‍යවේක්ෂාසිතක් මේ සියලුම ධර්මයන් සංකත ධර්මයන්. හැබැයි මේ සංකත ධර්මයන්ගෙන් පණවන්න පුළුවන් කමක් නැත්තේ නෑ Nirodhe නැතිනම් නිවන කියන එක. ඒක අනුත්පාද සංඛ්‍යාත ධර්මයක්. ඒක අපිට අනුත්පාදේ කියලා කියන්නේ උත්පාදයකින් පණවන්නට පුළුවන් උත්පාදයකින් පෙන්වන්නට පුළුවන් තැනක නැහැ. ඒ නිසා ඒකට කියනවා අනුත්පාදේ කියලා. ඒක නොහට ගන්න බවට ගිහිල්ලා තියෙන ධර්මයක්. එනිසා මේ අනුත්පාද අර්ථයකින් නැත්නම් අසංකතාර්ථයකින් අපි දත යුතුයි. එනිසා කියන අසංකතං කන්දතෝ තපෙත්තා නිවන කිසිම ස්කන්ධයක් වශයෙන් ගන්නට එපා කියලා. ඒකට නිවන කියන දේ කතා කරන්නේ නැහැ. ස්කන්ධ මට්ටමින් අරගෙන නිවන කියන දේ පිළිබඳව කතා කරන්නේ නැහැ. එනිසා කියනවා අසංකතත්ථෝ අසංකතාර්ථයෙන් දත යුතුයි. ඊට පස්සේ අමතට්ඨෝ අවතාර්ථයෙන් දත යුතුයි. අමත කියලා කියනවා මృత මරණ මෘත සංඛ්‍යාත මරණේ නැති බැවින් අමතයි. එතකොට අපි අමෘත කියලා කියන දෙවියන්ගේ අමෘත ප්‍රාණය මේක විවහම අමරණීය වෙනවා කියලා කියනවා. එතකොට මෙන්න මේ විදිහට අමෘතය කියලා කියන නිවනට නමක්. එතකොට මේ අමෘතය කියලා කියන්නේ මේ මරණ සංඛ්‍යාත දුක්ඛයන්ගේ පෙනීමක් නැති බැවින් මේ අමතත්ථෝ කියන මේ අනුත්හාරතයේ තියෙන නිරෝධය තුළයි යමක් අනුත්පාදයට යනවා නම් අනුත්පා උත්පාදයේ තුළ එන කිසිම දුකක් ඉපදෙන්නට ඕනේ මැරෙන්නට නමුත් ඉපදීම නැති කළොත් කෙනෙක් මැරෙන්නට කෙනෙකුත් නැහැ. ඒකට මේ අමත අමත අමෘතාර්ථයේ ඒ තුළ තියෙන ධර්මයක්. ඒ වගේම සත්‍ය කිරියත් හෝ නිවන කියන එක සාක්ෂාත් කළ යුතු ධර්මයක්. නිවන කියන එක සාක්ෂාත් කළ යුතු බව අභිනීයයි. නිවන කියන එක සාක්ෂාත් කළ යුතු බව විශිෂ්ට නුවණින් දත යුතු ධර්මයක්. ඒ වගේම මග්ගස්ස මාර්ගයාගේ තියෙන නීයානට්ඨෝ මාර්ගයේ තියෙන නෛර්යානික බව ඒ කියන්නේ නිවනට පමුණුවන බව අපි දත යුතුයි. අපි කතා කළා මාර්ගය සහ මාර්ග සත්‍ය කියලා. එතන මාර්ගය කතා කරනකොට අපි කතා කළා මාර්ගය කියනකොට තියෙන උන්තරම් මාර්ග කියලා සංඛ්‍යාත්වලට යන දේවල් ඒකක්වත් නිර්වාණගාමිනී ප්‍රතිපදාව තුළ නැතිනම් ආර්ය මාර්ගයට පැමිණීම සිද්ධ කරන්නේ නැහැ. නිසා ඒකට මාර්ගය කියලා කියනවා. සමතේ ගත්තොත් ඒක මාර්ගයක්. ඒක රූප රූප භූමියටපත් වීම පිණිස කෙනෙකු වඩන සමතේ ලක්ෂණයක් තියෙනවා ධානලාභී බව පිණිස. ඒක රූප භවයේ පිණිස වැඩිම මිනිස ඒකට කියන්නේ නැහැ. ධානීය ලැබීම මේ මේ ලෝකෝත්තර සෝතාපට්ටි ඵලය ලැබීම පිණිස කරන උත්සාහයක් කියලා. ඒ කියන්නේ ඒ සෝවන් මාර්ගය කියලා ඒක හඳුන්වන්නේ නැහැ. එතකොට මේ මාර්ගයේ තියෙන ලක්ෂණය තමයි මාර්ග ආර්ය සත්‍ය තුල තියෙන නියානාර්ථය නිවන දක්වා අරගෙන යන බව. නිසා යම් කෙනෙක් මේ සෝවාන් මාර්ගයටපත් වුණා නම් එයා ඵලයටපත් වෙනවමයි. ඒ නිසා මේ මාර්ගස්ත පුද්ගලයා ඵලයටපත් වෙනවා. ඵලස්තේක් බවටපත් වෙනවා. ඒ නිසා මේ මාර්ගයේ තියෙන ලක්ෂණේ තමයි නීයානාර්ථය. අරගෙන යනවා පමනවනවා නිවනට. ඊට පස්සේ හේතුත්ථෝ හේතු ධර්මතාවයක් බවටපත් වෙනවා. නිවනට හේතුවක් මොකද්ද මේ මාර්ගය? අරිහත් ඵලයට හේතුවක් අරිහත් මාර්ගය. දසනත්ථෝ ඊට පස්සේ දර්ශනාර්ථය සෝවාන් ඵලයෙන් යෙදෙනවා දර්ශනාර්ථයේ සම්මා දිට්ඨිය ඊට පස්සේ අනිත් හැම තැනකදීම හැම මාර්ගඵලයකදීමත් යෙදෙන ධර්මයක් තමයි දර්ශනාර්ථය කියන එක. ඒකට මාර්ගයේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒ කියන්නේ දිට්ඨිය දර්ශනය. එතකොට මේ දර්ශනය පූර්ණ වශයෙන්ම සම්මා දිට්ඨි යහපත් දැකීම කියන තැන යහපත් දැකීමෙන් දකින මේ දර්ශනය හැම වෙලාවකදීම යෙදිලා තියෙනවා දර්ශනාර්ථය මොකටද මාර්ග සත්‍ය නිවනට දර්ශනාර්ථය සපේනවා දකින දැකීම ඊට පස්සේ ආධිපතේයත් හෝ අධිපති භාවයක් දක්වනවා එතකොට මේ මාර්ගයේ තියෙන ලක්ෂණය තමයි මේ නිවනට පැමිණවීම පිණිස දක්වන ආධිපතේයාර්ථය දක්වනවා ඒ වගේම භවනත්ෝ භවනාර්ථය කියන කාරණාව මෙන්න මේ විදිහට දුක කියන අපිට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ විය යුතු අවබෝධ කළ යුතු බොහෝ පැතිකඩක් තියෙනවා. ඒ කියන්නේ අපි තේරුම් ගන්නකොට නිකම්ම වචන ටිකකට සීමා නොවි අපි මේ කාරණාව තේරුම් ගන්නකොට ටිකක් පැතිරුණු නුවණකින් යුක්තව අපිට මේ කාරණාව අවබෝධ විය යුතුයි. එතකොට අපිට හාත්පස අපි කළ යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව අපිට පැහැදිලි වෙන්නේ අන්න ඒ විදිහට අපි මේ කාරණා ටික පිළිබඳව හිතලා දැනගත්තොත්. එතකොට දුක කියන එක අපි අවබෝධ කරගත යුත්තේ දුක කියන එක දත යුත්තේ කොහොමද මේක පරිඤ්ඤය ධර්මයක්. හැබැයි ඒක අපි පරිඤ්ඤය වුණාට මේකයි දුක කියන්නේ කියලා අපි අහලා දැනගන්න ඕනේ. අහලා දැනගන්නේ නැත්නම් අපිට ඒක දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ දැන්. දහදී සත්පුරුෂයන් වහන්සේ නමක් අපිට කියන්නේ නැතිනම් මෙන්න මේකයි දුක කියලා අපිට හිතන්නවත් පුළුවන් සීමාවක නෙමෙයි දුකේ දුක්ඛ ලක්ෂණය ගැන මේ කතා කරන්නේ. අපි දුක කියලා හිතන්නේ දුකට ප්‍රතිකර්ම හොයන දුක තියෙන්නේ දුක් වේදනාව තුළ. අපේ මුළු සමස්ත ජීවිතේම අද දවසේ ගොඩ නැගිලා තියෙන්නේ මේ දුක කියන දුක් වේදනාව කියන කාරණය තුළ. ඒක කිසිම සම්බන්ධයක් වෙලා නැහැ අර දුක්ඛ ලක්ෂණ ටිකට. ඒ නිසා අපේ මානසික මට්ටම තුළ අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ කොයිම වෙලාවකවත් දුකේ තියෙන දුක්ඛ ලක්ෂණ ටික කියන තැන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අහලා දැනගන්න නැතුව අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා දුකේ තියෙන දුක්ඛ ලක්ෂණ විදිහට අවබෝධ කරගන්න නම් අපිට පරතෝගෝ සත්‍යයෙන් මේක අහලා දැනගන්න තියෙනවා. ඒ අහලා දැනගත්ත දේ තමයි අපිට සුතමේ වශයෙන් ගත්ත ඥානය තමයි උපකාරක වෙන්නේ ඉදිරියට මේ ප්‍රතිපදාව තුළ වඩන්නට අපිට උපකාරක ධර්මයක් වෙන්නේ. ඒකට දැන් අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා අපි අරගෙන කතා කරනකොට අපි සාමාන්‍යයෙන් දන්න සීමාවට වඩා එහා ගියපු දෙයක් මෙතන තියෙනවා. මේ ටික අපිට කවදාවත් බුදුරජාණන් වහන්සේ නමක් බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේ නමක් පෙන්වන්නේ නැතුව අපිට තේරුම් ගන්න අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. ඒකයි දුකේ පරිඤ්ඤයයි පිරිසිදු දැක්විය යුතුයි ඒ වගේම සුතමේ ඥානයේ පැත්තෙන් ගත්තාම අභිඤ්ඤීය ධර්මයක් විශේෂ නුවණකින් දත යුතුයි. එතකොට ඒක විශේෂ ධර්මයක් හැටියට අපි ඒක දැනගන්නකොට අපි සම්පූර්ණම ඒක මේ බුද්ධ ශාසනය තුල උපදෝගත්ත නුවණක් බවට පත් වෙලා තියෙනවා. මේ විදිහට අපිට මුළු චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ විදිහයි චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ යෙදෙන ඒ ඒ අර්ථයන් පිළිබඳව අපි හොඳට ග්‍රහණය කරගෙන ඒ අර්ථයන් පිළිබඳව අපි හොඳට අවබෝධ කරගෙන තිබුණාම අපිට පහසුවක් තියෙනවා මේ ධර්මයේ තේරුම් ගන්න නැතිනම් අපි කල යුත්තේ කුමක්ද සහ අපි නිවැරදිව ධර්ම විනිශ්චයක් සිද්ධ කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට හොඳ අර්ථයක් ඒ තුළ ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි චතුරාර්ය සත්‍ය ධර්මය මෙන්න මේ විදිහට අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි අභිඤ්ඤීය ධර්ම හැටියට චතුරාර්ය සත්‍ය ධර්මයක් පෙන්වන්නේ. මේක අපිට බොහෝ කොට සාකච්ඡා කළ හැකි මාතෘකාවක් චතුරාර්ය සත්‍ය ධර්මයක් කියනකොට මොකද ඒක ලෞකික තැන ඉඳලම අපිට ලෝකෝත්තර භූමියට එනකම්ම අපිට චතුරාර්ය සත්‍ය කියන එක බෙදා දක්වන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දුක කිව්වහම අපි එදිනෙදා විඳින දුක තැන ඉඳලා ලෝකෝත්තර භූමිය ළඟට එනකම් කතා කරන්න පුළුවන්. සමුදය කිව්වහම මේ දුකට හේතු වෙන තණ්හාවට ඉඳලා ඊට පස්සේ එතනින් එහාට යන මට්ටමේ අර නිකාන් තණ්හා කියන මට්ටමට එනකම් අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. සමුදය කියලා අපි කතා කරපු අර්ථය හිතමු. මේ විදිහට මහ විශාල වපසරියක් තුළ අපිට කතා කරන්න පුළුවන් දෙයක්. එතකොට මෙන්න මේ වගේ ආර්ය ධර්මයක් තියෙනවා චතුරාර්ය සත්‍ය කියලා. අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නුවණින් ඉස්සෙල්ලා දත යුතුයි දැක්ක දේ නුවණින් අහලා දැනගත්ත දේ තමයි පරිඤ්ඤය නම් පිරිසින් දැක්විය යුතු දේ පිරිසින් දැක්විය යුතුයි ප්‍රහාතව්‍ය දේ ප්‍රහාණය කළ යුතුයි සාක්ෂාත් කළ යුතු දේ සාක්ෂාත් කළ යුතුයි ඒ වගේම වැඩි යුතු දේ වැඩි යුතුයි කියන තැනකටපත් වෙනවා මෙන්න මේ කාරණා හතර අපිට චතුරාර්ය සත්‍ය ප්‍රතිවේදී කියලා කියනවා. කෙනෙක් දුක්ඛාර සත්‍ය අවබෝධ කරනවා නම් එයා සමුදයාර සත්‍ය අවබෝධ කරන්නෙක් බවට පත් වෙන්නේ ওই විදිහට දැනගත්තොත් එයි. හේතු නිසා හටගත්ත ධර්මයේ හේතු නැති වෙනකොට නිරුද්ධ වෙන බව කෙනෙක් අවබෝධ කරගන්නවා නම් එයා දකිනවා එහෙනම් මේ ටික ඔක්කොම එකතු කරලා අරගෙන තමයි මේ අපි නැවත නැවත හදාගෙන යන්නේ කියලා මේ සමුදේ තියෙන සංකතාර්ථයත් සමුදේ තියෙන ආයෝහනාර්ථය එයා දකිනවා නිදානාර්ථය එයා දකිනවා ඒකට ඒක දකින්න කෙනාට දුක්ඛ ලක්ෂණය දකින්න කෙනාට හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධයන්ගේ නිරෝධ ලක්ෂණය පේනවා. ඒ නිරෝධ ලක්ෂණය පේන කෙනා නිකම්ම පේන්නේ නැහැ. ඒක ඔහුගේ මාර්ගයේ වැඩිම නිසායි ඒක පේන්නේ. ඒක කෙනෙක් දුක පිටසෙන් දකිනකොට අනිත් චතුරාර්ය සත්‍ය අනිත් සත්‍ය තුන ඔහු දැකලා තියෙනවා. සමුදය කෙනෙක් ප්‍රහාණය කරනකොට එයා සමුදේ ආයෝහනාර්ථය ගැන කතා කරනකොට එයා සමුදේ ආයෝහනාර්ථය අවබෝධ කරගන්නකොට දුකේ තියෙන සංකතාර්ථය, පීලනාර්ථ ආදී අර්ථ ටික එයා දැනගෙන තියෙනවා. ඒකට එයාට දුකත් අවබෝධ වෙලා තියෙනවා. දැන් එක සත්‍යයක් අවබෝධ කරනවා නම් කෙනෙක් අනිත් සත්‍ය තුනම ඔහුගේ අවබෝධයට ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට අපිට චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව කතා කරන්න පුළුවන්කම තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අපිට අපේ ජීවිතය තුළ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වෙන්නට අවශ්‍යයි. එතකොට මේක අපේ ප්‍රතිපදාව සම්බන්ධ දෙයක්. ප්‍රතිපදාව සම්බන්ධ දෙයක් කියලා කියන්නේ අපිට පූර්ණ වශයෙන් පේන්නට ඕනේ දැන් කොහොමද අපේ ප්‍රතිපදාව දුක පිරසින්ද දකින්න විදිහට තියනවද? සමුදේ ප්‍රහාණය වෙන විදිහට තියනවද? ඊට පස්සේ මේ Nirodhe සාක්ෂාත් වෙන විදිහට තියනවද? මඟ වැඩෙන විදිහට තියනවද කියන එක දැන් අපිටම අපි කෙරෙහි දත හැකි මේ ධර්මතා සමූහය අපි අවබෝධ කරගෙන තියෙනවා නම් ඒ නිසායි මේක සුතමේ ඥාණයට පෙන්වන්නේ මේ ටික දන්නේ නැතුව කෙනෙක් සුතමේ ඥාණය තුල ලබාගත්ත මේ අවබෝධය නැතුව කෙනෙක් ගියොත් එහෙම එයාට අර පදේ පදේ විකංකේය වනේ අන්ද ගජෝවිය වගේ Tamanට එන පදයක් පදයක් ගානේ සැක කරන්නට වෙනවා වගේම එයාගේ භාවනා ප්‍රතිපදාවත් තුළ එයාට ලැබෙන ලැබෙන මට්ටමක් ගන්න මම සෝවාන්ද මම නැද්ද ගුරුවරයා සෝවාන් කියලා කිව්වා මට ඇත්තටම තියනවාද තාම කෙලස් ටික එහෙමමයි එක්කෝ තාම මගේ කෙලස් නැති වෙලා කියලා කෙලස් ඇති තැනක හිතනවා එහෙනම් මෙන්න මේ විදිහ අපි රැවටෙන්නේ ඇයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය හරියට අපි සුතමේ ඥාණයෙන් ලබාගත යුතු ටික ලබා නොගත්ත නිසා නිසා ඉස්සෙල්ලාම අපිට අවශ්‍ය දේ තමයි සුතමේ ඥානයේ තුලින් අපි ලබාගත්ත මේ විශිෂ්ට නුවණින් දත යුතු අභිඤ්ඤීය ධර්මයේ අභිඤ්ඤීය කිරීම. ඒ නිසා මේ කාරණාවත් ඒ අභිඤ්ඤීය ධර්මය ඒ අභිඤ්ඤාතයේ පිණසම මේ හැම දිනාටම හේතුපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කවුරුත් කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා මේ විදිහට सिद्ध කරගත්ත මේ සීල කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට ඒ වගේම අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු ආරම්භතාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ස්ථාන විපහිත ඉෂ්ඨකාරකාදී යම් දේවගණ සමූහයක් වේ නම් සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒවත්